සදහතුනේ ඉරිදා දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ අභිධර්මය. එහෙම නැත්නම් ගැඹුරු ධර්මය. අද දවසේත් අභිධර්මයේ ඇසුරෙන් උතුම් වූ ධර්මානුශාසනාවක් පවත්වන්නට දම් සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව දම් සභා මණ්ඩපයට පිළිගනිමු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुक्दम् ධම්මසවනකාලෝ අයං භදංතා ධම්මසවනකාලෝ අයං භදංතා ධම්මසවනකාලෝ අයං භදංතා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 යා චිත්තස්ස අකල්ලතා අකම්මඤ්ඤතා ඕලීයනා සල්ලීයනා ලීනා ලීයනා ලීත්තං තීනං තීයනා තීත්තං චිත්තස්ස ඉදං උජ්ජති තීනා යා කායස්ස අකල්ලතා අකම්මඤ්ඤතා හෝනා හෝ පරියෝනා හෝ අන්තෝ සමෝරෝධෝ මිද්දං සොප්පං පචලායිකා සුපනා සුපිත්තං ඉදං උච්චති මිද්දං ඉති ඉදං ච තීනං ඉති මිද්දං ඉදං උච්චති තීන මිද්දං තී සද්ධාබුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ අපි ඉරිදා දින අභිධර්ම පාඩමේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතිය පුරාවට සාකච්ඡා කරපු වීරය අපි අභිධර්මයේ මම කලින්ම මතක් කරලා තියෙනවා අපි මේ අභිධර්ම පාඩම सिद्ध කරගෙන යන්නේ ප්‍රායෝගිකව අපේ ජීවිතවලට එකතු කර ගැනීම සඳහා කියලා. ඉතින් පාඩම යන අතරවාරයේදී අත්‍යවශ්‍ය කාරණාවක් වෙනකොට අපි මේ සතිය කතා කර කර ඉන්න ඒ දිනයට තියෙන ඒ ඒ සතියේ තියෙන කාරණාවත් එක්ක අභිධර්ම විග්‍රහයක් සිදු කර ගැනීම බොහොම වටිනවා. ඉතින් වීරිය කියන්නේ චෛතසිකයක්, තීන මිද්දේ කියන්නේ චෛතසිකයක්. මේ දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ චෛතසික ධර්ම. අපි ඒව ගැන ඉගෙනගෙන තියෙනවා. නමුත් සූත්‍ර පිටකයේ තියෙන ආකාරයටත් අභිධර්මයට අනුවත් මේ දේවල් පිළිබඳව මේ සතිය අපි සාකච්ඡා කරා. ඒකද මේ තීන මිද්ද දෙක සහ වීරිය පිළිබඳව අද අභිධර්ම වැඩසටහනේ විශේෂ වශයෙන් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හරියට අභිධර්මයට අනුව මේ වීරයට ප්‍රතිපක්ෂ කාරණාවක් වන තීන මිද්දය අපි වීරය ගැන බොහෝ දේවල් සාකච්ඡා කරා ගිය සතිය පුරාවට මේ සතිය පුරාවටම ගිය සවුදාන් පටන් ගත්ත මේ සතියේ ප්‍රත්‍යක්ෂා සතියේ අපි අවසාන දිනේ වෙන අද අභිධර්මයට අනුකූලව වීර කියන චය තීන මිද්දේ කියන චෛතසිකය වීරියත් එක්ක ප්‍රතිවිරුද්ධ චෛතසිකයක්. ඒ කියන්නේ ඒ දෙක එකිනෙකට විරුද්ධ ලක්ෂණ තමයි පෙන්වන්න කරන්නේ. අපි වීරය ගැන බොහෝ දේවල් කතා කරා. එතකොට නමුත් මේ තීන මිද්ද දෙක කියලා කියන්නේ චිත්ත චෛතසිකයන්ගේ තියෙන චිත්ත චෛතසිකයන්ගේ තියෙන අකර්මණ්‍යතාවය. හරියට මේ වගේ අපි ගන්නවා අපි දන්නවා සිත කියලා කියන්නේ අරමුණු ගැනීම නේද ආරම්මන විජාන ලක්ෂණ චිත්තං අරමුණු ගැනීම විතරයි සිතෙන් කියන්නේ චෛතසිකයන්ට වෙනත් වෙනත් කාරණාවක් තියෙනවා එතකොට මෙහිදී මේ චිත්ත චෛතසිකයන්ගේ තියෙන තීන මිද්ද ස්වභාවය තීන කියන්නේ චිත්තයේ තියෙන නැලි බව ඒ අරමුණෙහි එල්බගන්නේ නැති බව, ඒ අරමුණේ අකණ්ඩව යන්නේ නැති බව. එතකොට මිද්ද කියන්නේ චෛතසිකයන්ගේ තියෙන ඒ ස්වභාවය. එතකොට මොකක්ද මේ ලක්ෂණය? ඇත්තට මේ තීන මිද්ද කියන ලක්ෂණය ගත්තොත් එහෙම යා චිත්තස්ස අකල්ලතා. ඒ කියන්නේ අදක්ෂ බවක්, රෝගී බවක් වගේ. දැන් රෝගී බවක් ඇති වුනහම සිතේ දැන් මොකක් හරි අරමුණක් කෙරෙහි අපි යම් වීරයෙන් වැඩ කළ යුතු වෙලාවක් තියෙනවා නම් අපි ශරීරය ගැන හිතන්නකෝ අපි. ශරීරය කිව්වහම ශරීරය දැන් අපි මහ වේගෙන් වැඩ කර කර ඉන්නවා මොකක් හරි ලොකු වැඩක් කරන්න වෙලා. දුවන්න වෙලා කියලා හිතන්න හොඳට දුවන්න පුහුණු වෙලා ඉන්නේ. හරි. දැන් අපි හොඳට හොඳට පුහුණු කරලා දැන් තරංගයකට දුවන්න ඉද්දී ඉස්සෙල්ලා දවසේ රෑ වුණ ගෑනවා. දැන් කොච්චර පුහුණු වෙලා තිබ්බත් මොකද කරන්න වෙන්නේ? නේද? සමහර විට ඒක ලොකු ගැටලුවක් වෙනවා. නේද? එතකොට අන්න ඒ වගේ මේ සිත අදක්ෂ රෝගී තත්යකට පත් වෙලා. අන්න ඒ වගේ ලක්ෂණයක් තමයි ඒ තියෙන්නේ. ඊළඟට අකර්මඤ්‍යතා. අකම්මඤ්‍යතා කියලා කියන්නේ ඒක කර්මඤ්‍ය නෑ වැඩ කරන්න බැරි තත්යකට සිත ගන්න අරමුණත් එක්ක ඒක හැදෙන්නේ වැඩ කරන්න බැරි තත්යක අරමුණක් අරමුණ කෙරෙහි එතනින් එහාට ඒක ක්‍රියාත්මක වෙන්න බැරි තත්යකට. ඊළඟට පසුබසින ස්වභාවයක්. ඔලීයනා කියන්නේ පසුබසින ස්වභාවයක්. සිතේ තියෙන පසුබසින ස්වභාවයක්. දැන් එතකොට මම දැන් මේවා කියනකොට බලන්න කුසල පක්ෂයේහි තමයි මේ ඔක්කොම. කුසල පක්ෂයේහි මොකද තියෙන මෙද්ද කියන්නේ අකුසලයක් නේද? එතකොට කුසල පක්ෂයේහි පසුබසිනවා. ඒ කියන්නේ මං ප්‍රාණඝාතයෙන් වැළකීම පිළිබඳ පසුබසින ස්වභාවයක් තියෙනවා. සිත සිත ඒක ඒ වළක්වන්න ඕන කියන අරමුණු ගන්නෙ නැහැ. අදත්තා දාණයෙන් වැළකීම පිළිබඳව පසුබසින ස්වභාවයක් තියෙනවා. කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම පිළිබඳව පසුබසින ස්වභාවයක් තියෙනවා. ඊළඟට භාවනා මානසිකාරයක් ඇති කර ගැනීම පිළිබඳව පසුබසින ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේ අපි බලන්න ඕනේ ඒ කුසල පක්ෂයේහි පසුබසින ස්වභාවය. ඊළඟට ලීනා කියන්නේ හැකිලිච්ච ගතිය. හරියට එක තැනක සඳහන් වෙනවා අර මේ තීන මිද්දේට අහුවෙච්ච හිත හරියට ගින්නකට අහුවෙච්ච ගෝල් පිහට්ටක් වගේ කියලා. ගින්නකට කුකුල් පිහටක් අහුන මොකද වෙන්නේ? ඒක හැකිලිලා පිච්චිලා යනවා වගේ නිකන් හිත හැකිලිලා තියෙන කියලා. ඊළඟට වෙනත් දෙයක සල්ලි වෙනවා කියලා කියන්නේ අර වෙන අරමුණක වෙන නිකන් තීන විද්දේම එල්ලිලා තියෙන එල්බගත් ස්වභාවය. ඊළඟට ඔන්න ඔය විදිහට හැකිලුණු ස්වභාවයක් නිකන් තීනං කියලා කියන්නේ පැතිර යන්නේ නැහැ ඒ අරමුණෙහි විසිරියන් දැන් අපි දන්නවා වැඩ කරනවා නම් එයා වැඩක් කයෙන් වැඩ කරන කෙනා හැමතැනම විසිරි විසිරි විසිරි වැඩ කරනවා නේද? කය ලෙඩ වුණාම එක තැනකට වෙලා ඉන්නවා නිකන් පැතිරිලා විසිරිලා යන්නේ නැහැ. අන්න ඒ වගේ බොහෝ අරමුණු අරගෙන ඒ ඒ අදාළ කුසලයේහි ඒ කුසලයේහි පැතිර යන්නේ නැති ස්වභාවයට කියනවා සීනයි කියලා. ඊළඟට ඔය වේදනා සංඥා සංකාර ආදී චෛතසිකයන්ගේ තියෙන ඒකත් එක්ක යෙදෙන මේ මිද්ද කියන ස්වභාවය ඒකත් එහෙමයි ඒකත් සඳහන් කරලා තියෙන්නේ කායස්ස අකල්ලතා අකම්මඤ්ඤතා ඉස්සලා වගේමයි ඕනාහෝ ඒ කියන්නේ යම් බැඳීමක් පරියෝනාහෝ කියලා කියන්නේ හාත්පසින්ම බැඳිලා ඒ කියන්නේ මේ මේ අදාළ තැනට යන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්න හරියට මම අර අපි පොඩි ළමයින්ට පිරමිඩ් දෙක ගැන කියලා දෙද්දි කියලා දෙන්නේ මැටි ගුලියක් පොළේ ගහපුවාම සහ වීරිය තියෙන කෙනා රබර් බෝලයක් පොළේ ගහුවා කියලා. රබර් බෝලයක් පොළේ ගහපුවාම එහෙමම පොළ අපායිනවා. මැටි ගුලියක් පොළේ ගහපුවාම ඒක අපව ගන්න එක ලේසි නෑ. පිරමිඩ් දෙයට අහුවෙච්ච කෙනා එහෙමම ඉන්න කෙනෙක් ඉතින් වීරියට ප්‍රතිපක්ෂ වෙන කාරණාවක් ඒක. එතකොට ඒ වගේ හාත්පසින්ම බැඳිලා වගේ ඊළඟට ඇතුලෙන් තියෙන අවහිරයක් Tamanටම තියෙන අවහිරයක් බාධානේ ඇතුලෙන් ඇතුලෙන්ම අවහිරයක් මේ වැඩේ කරගන්න දැන් උදේම නැගිටලා වැඩක් කරන්න හිතාගෙන ඉන්න කෙනාට උදේ පාන්දර ඇඳේදී ආවොත් එහෙම මේ තීන මිද්ද කියන එක මේ මිද්දේ ස්වභාවයෙන් හිතට කරන්නේ Tamanගේ ඇතුළතින්ම එන අවහිරයක් අන්තෝ සමෝරෝධෝ කියලා එක සඳහන් කරන්නේ ඒ කියන්නේ මේ ආපස්සට අදින ගතියක් ප්‍රතිරෝධයක් නැගිටින්න බෑ නේද නැගිටින්න උවමනාවක් තියෙන කෙනාට නැගිටින්න බෑ නැගිට ගන්න බැරුව ඉන්නවා වගේ. ඉතින් ඔන්න ඔය වගේ ස්වභාවයක් තියෙනවා අර්ථ දැක්වීම අනුව තියෙන ඊළඟට නිද්දන් කියන එකේ තව තේරුමක් තමයි නිද්දන් කියන්නේම මේ නිද්‍රාවක්. නිද්‍රාවක් ස්වභාවයක්. එතකොට නිද්දන් සොප්පං පචලායිකා ඒ කියන්නේ නිද්‍රාවක් සොප්පං කියන්නේ නින්දට පචලායිකා කියන්නේ නිදා වැටීමට නිකන් නිදිගත් බවක් තියෙන ස්වභාවයක්. මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා මේ තීන මිද්දේ කියන தත්ත්වයේ තියෙන චෛතසිකේ. ඉතින් මේක අපි තේරුම් අරගෙන මේ ලක්ෂණ තේරුම් අරගෙන අපිට ඒ ඒ වෙලාවට අදහසක් තියෙන්න ඕනේ. මේ කාරණාව කරගෙන යද්දී අදහසක් තියෙනවනේ මගේ සිත දැන් තීන මිද්දේට යට වෙලා කියලා. ඒ වගේම අභිධර්මයට අනුව අපි කොහොමද මේ මේ වීරය අර්ථ දක්වන්නේ කියන එකත් අපි චුට්ටක් තව අභිධර්මයේ තියෙන අපි මේ චෛතසිකයන් ගැන කතා කරද්දී කොහොමද කතා කරේ කියලා මතකයි. ඒ ඒ ඒ සංප්‍රයුක්ත සිතට ඒ ඒ සංප්‍රයුක්ත සිතක් අරමුණේ ස්ථීරව පිහිටන්ඩ ස්ථීරව පිහිටින්න රුකුල් දීමක් තියෙන ඒ කියන්නේ යම් ගත්ත අරමුණක් තියෙන යම් සිතක් දැන් මේ චෛතසිකයෙන් කරන්නේ සිත ගත්ත අරමුණේ ස්ථීරව පිහිටා ඉන්න තල්ලුවක්. ගත්ත අරමුණ දැන් මම කොහොම හරි සෝවන් වෙනවා කියලා හිතින් අරමුණක් ගත්තා. එතකොට ඒ ගත්ත අරමුණට ස්ථීරව මේ අරමුණේ පිහිටා ඉන්න සිතෙන් දෙන්න ඕනේ තල්ලුවක්. අන්න ඒ දෙන තල්ලුව තමයි අපි මේ සතියේ මුලදිම ඒ තියෙන බරක් උස්සගෙන යනකොට වගේ ඒ ඊතලයකින් දුන්නෙන් ඉද ඊතලයක් වගේ සැඩපහරක් තල්ලු කරගෙන ඉස්සරහට යන සැඩපහරකට ප්‍රතිවිරුද්ධව පීනගෙන යන කෙනෙක් වගේ කියලා අපි අර්ථ දැක්වීම් ටික සඳහන් කරා. එතකොට අභිධර්මානුකූලව කියන්නේ මේකේ ඒ අර නොයෙකුත් චෛතසිකයන්ගෙන් එකතු වෙලා යම් හිතක් නිර්මාණය වෙනවා නම් ඒ නිර්මාණය වෙන හිතට ඒ අරමුණේම නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ හිත නංවාලන්න ඇතුලාන්තයෙන්ම දෙන තල්ලුව තමයි වීර්ය කියලා කියන්නේ. එතකොට ඒකට බාධා වෙන ටික තමයි අර අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ නිද්දා වැටෙන ගතිය, අකර්මණ්‍යතාවය ඒකට ඉඩ දෙන්නේ නැහැ. එතකොට මේ දෙක අතරේ තමයි මේ ලොකු තරගයක් තියෙන්නේ. එතකොට දැන් මේ දෙක අතර තියෙන මේ තරගයෙන් අපි තීන මිද්දේ අයින් කරගන්න විදිහ සාකච්ඡා කරන්න ඕනේ. නේද? එතකොට තීන විද්‍යා අයින් කරගන්න විදිය තමයි අර වීරිය වර්ධනය කරන විදිය කියලාත් අපි කතා කරේ. වීරිය වර්ධනය කරන විදිහදී අපිට තිබ්බ අපාය බය පච්චය එකනතා, ගමන වීති පච්චය එකනතා ආදී වශයෙන් අපි කාරණා 11ක් සාකච්ඡා කරා. එතකොට මේ ඔක්කොම ටික ඒකරාශී කරගත්තොත් මේ සතිය අපි කතා කරපු දේවල් ටික අපිට ලොකු වැඩ පිළිවෙලකට යන්න පුළුවන් ඔය තියෙන කම්මැලි ගති නේද අයින් කරලා කුසලයේහි ලොකු වීරියකින් කටයුතු කරන්න පුළුවන්. අපි දන්නවා වීරය කියන එක ගත්තාම ඒක සෝබන අසෝබන සිත් දෙකටසෙම අභිධර්මානුකූලව ගත්තොත් වීරය කියලා කියන්නේ සෝබන අසෝබන සිත් දෙකටම සැරෙන් සැරේ යන ප්‍රකීර්ණක චෛතසිකයක් මතකද? ප්‍රකීර්ණ චෛතසික කොටසේ අපි අභිධර්මයේදී ප්‍රකීර්ණ චෛතසික කොටසේදී කතා කරද්දී කොහොමද කතා කරේ කපටි යාළුවෙක් වගේ කියලා. නේද? කපටි යාළුවෙක් කියලා කිව්වේ යාළුවා කපටි නම් තමන්ගේ යාළුවා හොඳ දේවල් කරද්දී උදව් කරනවා. නරක දේවල් කරද්දි උදව් කරනවා. යාළුකම රැක ගන්න ඕනේ නේද? නරක දේ කරද්දි තාරි හරි හරි මම උදව් කරන්නම් කියලා උදව් කරනවා. හරිද? හොඳ දේ කරද්දිත් උදව් කරනවා. එතන තියෙන වෙන දෙයක් ඒක කපටිකමට එක් කරන්නේ. අන්න ඒ වගේ තමයි මේ වීර්ය කියන චෛතසිකයත් වීර්ය සෝබන අසෝබන කියන දෙකොටසෙහිම යෙදෙන එකක්. එතකොට චිත්ත චෛතසික ධර්මයන්ගෙන් අර අනෙකුත් දේවල් වලින් පසුබට නොවීම පිණිස මේ වීර්ය චෛතසිකේ හැම වෙලෙම රුකුල් දෙනවා කියලා අපි දැන් කතා වුණා. එතකොට අපි ගත්තත් එහෙම ශරීරය ක්‍රියා කරන්න මනවින් ආහාර පාන දේන් අනුබල ලැබෙනවා වගේ. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා රෝගී වුණොත් ශරීරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. වීරිය පැත්තෙන් ගත්තොත් එහෙම දැන් අපි හාමතේ වැටලා ඉන්නවා කියලා හිතන්නකො. හාමතේ වැටලා නිකන් කරගන්න දෙයක් නැහැ වගේ. වතුර තිබහා වුණාම, බඩගිනි වුණාම කරගන්න දෙයක් නැතු වෙනවා. ඒ ශරීරයේ අනිත් දේවල් ටික ඔක්කොම තියෙනවා. අනිත් ඒවා ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ආහාරය දාපු ගමන් ආයතරක් හරියනවා. නේද? කරගන්න දෙයක් නැතුව ඉන්නකොට ආහාරය වැටිච්ච ගමන් ආයෙ මේ ශරීරය හරියනවා. අන්න ඒ වගේ වීරිය කියන්නේ හරියට නිකන් මනවින් ආහාර පාන ආදීන් අනුබල ලැබුණාම කය ක්‍රියාත්මක වෙනවා වගේ ආහාරයෙන් අනුබල නොලැබුණාම කය දුර්වල වෙලා ඇද වැටෙනවා වගේ මේ සිතත් සංප්‍රයුක්ත ධර්මයනොත් ආ දැන් දැන් කය කොහොම කයත් එක්ක එකතු වෙලා තියෙන අනිකුත් දේවල් ටික තියෙනවනේ දැන් ආහාර විතරයි අඩු නේද? ඒ වගේ සිතත් අනිකුත් දේවල් දැන් අපි දැනගත්තා මතක ඇති මෙයාට මම කියවලා දුන්නා චිත්තචෛතසිකයන් දෙකේ තියෙන සම්බන්ධය නේද? මතක ඇති මුලදිම අපි අද කතා කරේ නෑ ඒක දැන් මම මතක් කරන්නම් දැන් මතකද පාසලක සමිති කීපයක් තියෙනවා ළමයි ඉන්නවා ක්‍රීඩා සමිතිය, සෞඛ්‍ය සමිතිය, සිංහල සමිතිය, සාහිත්‍ය සමිතිය කියන සමිති වර්ගයක් තියෙනවා. ඒතකොට ළමයි ටිකක් ඉන්නවා. පාසලක. එතකොට මේකේ ඉන්න ජන හොඳට පාසල ගැන දන්න ගුරුවරයෙක් ඉන්නවා. මේ ගුරුවරයා ගෙන් ඇහුවොත් අහවල් අහවල් සමිතියේ ඉන්න ළමයි කවුද කියලා ඒ ගුරුවරයා දන්නවා. ඒ වගේ මේ ගුරුවරයාගෙන් ඇහුවොත් අහවල් ළමයා කොයි කොයි සමිතිවලද ඉන්නේ කියලා ඒකත් දන්නවා. ඒ වගේ සිත් හැදෙන්නේ චෛතසිකයන්ගේ මිශ්‍රණයකින්. එතකොට අපි මතකද කතා වුණා එක හිතක් ගත්තාම ඒකට මිශ්‍ර වෙන චෛතසිකයන් මොනවද කියන්නේ අපි දැනගෙන තියෙන්න ඕනේ. එක චෛතසිකයක් ගත්තාම ඒකට එකතු වෙන සිත් මොනවද කියලා දැනගෙන තියෙන්න ඕනේ. එතකොට එක අරමුණක් සිතෙන් ගල්දී ඒ අරමුණට අදාළව මොන හරි වැඩක් කරන්න යම් කිසි චෛතසිකයන් ටිකක් මිශ්‍ර වෙනවා. ඒකට කියනවා අපි සම්ප්‍රයුක්ත චෛතසික ධර්මයන් කියලා. හරිද? ඒ සිතම නැවත නැවත ඒ අරමුණේ එල්බ ගන්නකොට ඒ චෛතසිකයන්ගේ මිශ්‍ර වීම ඕනේ. එතකොට මෙන්න මේ කියන සිතත් සංප්‍රයුක්ත ධර්මයනොත් ඒ කියන්නේ ඒකට ඒකට එකතු වෙන ඒ සිත හැදෙන්න එකතු වෙන අන්නේ වූ ධර්මය කියන්නේ චෛතසික කියන එක. ඒතර සිතත් සංප්‍රයුක්ත ධර්මයනොත් දුර්වල වී ඇද වැටෙන්න නොදී අරමුණෙහි ස්ථීරව පිහිටා තම තමන් අයත් කෘත්‍යයන් නිසසේ කිරීමට උපකාරී වන අනුබල දීමක් වීරය චෛතසිකයෙන් පහළ වෙනවා කියලා ඔන්න දැන් අපිට හැඟීමක් තියෙනවා ඒක. සමිතියක් කියන්නකෝ. දැන් අපි අර ඉස්සලාම කිව්ව සමිතිය ළමයින්ගේ සමිතිය කියන්නකෝ. ළමයින්ගේ සමිතියේ එක්කෙනෙක් පත් කරනවා. හරිද? එක්කෙනෙක් පත් කරනවා. එයා තමයි මේ හැමෝටම උනන්දු කරන කෙනා කියලා කෙනෙක් පත් කරනවා. හරිද? වැඩක් වැඩක් දාලා තියෙන දැන් අපි කිව්වා සමිතිය. ඉතින් ඔක්කොමලා තම තමන්ගේ වැඩ ටික සභාපති සභාපතිගේ වැඩ, ලේකම් ලේකම්ගේ වැඩ. හරිද? ඒ වගේ දැන් ඒ ඔක්කොමලා ඒ ඒ අයගේ වැඩ කරන අතරේ මේ තීන මිද්දේ කියන කවොත් එහෙම මේ ටික ඔකෝටම තීන මිද්දේ මේ වගේ යෙදෙනකොට මේක නිකන් ගිලන් වුණා වගේ කට්ටියම ගිලන් වුණා වගේ හාමතේ වැටුණා වගේ එහෙම තියෙන්නේ. අන්න ඒ වෙලාවට අර ආහාර ටික ගෙනත් දෙනවා වගේ සිතේ චෛතසිකය ධර්මයන් ටික ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට ඒ හැම එකටම නැවත නැවත නැවත නැවත ඒ අරමුණේම නගා සිටවන්න උදව් කරන චෛතසික තමයි වීර්ය චෛතසිකය කියලා කියන්නේ. හරි? ඒ කියන්නේ අනුබල දෙන එක නැවත නැවත නැවත නැවත ඒකට තල්ලුවක්. මේක ඉවර. ඒතකොට අපි දැන් තේරෙන්න ඕන අපි දන්නේවත් නැහැ මෙහෙම එකක් අපේ ළඟ මේ වගේ ක්‍රියාවක් සිද්ධ වෙනවා කියලා. මේක වර්ධනය කර ගැනීම කොච්චර වටිනවද? ඒතකොට සාමාන්‍ය වශයෙන් අපිට තීන මිද්දෙන් බාධා එන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි දැනගන්න ඕන අපේ අපි මේ හිතාගෙන ඉන්න තරම්ම මේ මේ කුසල් වර්ධනය කියන එක එකේදී ඒ කල යුතු ක්‍රමයට කරන්නේ නැතුව නිකන් අදිෂ්ඨානයක් විතරක් ගත්තට මේක හරියන්නේ නැහැ. තීන මිද්දේ නැති කරගන්න වීරිය වර්ධනය කරගන්න ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ කියන එකයි මේකෙන් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් පෘථග්ජන හිතක තියෙන ස්වභාවය තමයි පාප ගතියට නැවිලා තියෙන ගතිය. පාප ගතියට නැමිලා තියෙන මේ පෘථග්ජන චිත්තසංතානයක මේ වීරචෛතසිකය යෙදුනහම හරියට නිකන් ඒ පාප පැත්තට බර දැන් ආය ආය අපි කතා කරන අපි දන්නා දැන් වීරිය කියන්නේ ප්‍රතිනක චෛතසිකයක්. පාප පැත්තට බරව තියෙන ආකාරයට පාපපගල නැමිලා තියෙන පෘථග්ජන සිතකට මේ වීරය යෙදුන ගමන් පහතට ගලාගෙන යන ඔරුවක් වගේ පහසුවෙන්ම අකුසල පැක්ෂේම යනවා. අකුසලයට වීරය යෙදුනොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ පැත්තට අකුසලයට වීරය යෙදෙනවනේ. හරි අපි එහෙම හිතන්නේ අපි වීරය කියනකොට හිතන්නේ එකපාරටම අපේ තියෙන අදහස තමයි වීරය කිව්වහම හරි දෙයටමයි කියලා නෑ. මිනිස්සු අකුසලයට වීරය ගන්න නැද්ද? ඒක ගොඩක් වැඩිපුර තියෙන්නේ කුසලයටද අකුසලයටද? මම මේක කරනවාමයි කියලා අකුසල දේවල් මේ කවුරු කිව්වත් නැතත් මොන්න බාධක ආවත් මම මේ නේද මම මම මනුස්සයව මරලා දානවා. එතන වීරිය දෙනවා. මම අහවලාට කවුරු මොනවා කිව්වත් මම මේ මම මේක නවත්තන්නේ නැහැ කියලා අනවශ්‍ය සම්බන්ධකම් ඇති කරන කවුරු මොනවා කිව්වත් තද වීරිය කරනවා මම මේක කරනවා කියලා වීරිය යෙදෙනවා. ඒ වගේ අකුසලයට වීරිය යෙදෙන වීරිය යෙදෙන වාර ගන්න වැඩි අපි ඒක තේරුම් ගන්නේ ඒක හැම වෙලේම තේරිලා තියෙන්න ඕන මේ වීරය කියන එක කියනකොටම අපි හිතනවා වීරය කියවම හොඳ දෙයටමයි කියලා. වීරය හොඳ දෙයට සහ නරක දේ කියන දෙකටම යදෙනවා. අපිට ඕන වෙලා තියෙන්නේ සතර සම්‍යක්ප්‍රධාන වීරය නැත්නම් සම්මා වායාම කියලා එකක් අර්ථ දක්වන්නේ නෑ බුදුරජාණන් වහන්සේ. මිත්‍යා වායාම කියලා එකක් නැත්තම් නේද? මිත්‍යා වායාම කියන එකක් නැත්තම් සම්මා වායාමයක් ඕනද? එතකොට අපේ මෙතන ධර්මයේ තුල වීරය කියන්නේ මොකද්ද? සම්මා වායාම යහපත් වූ වීරය කියන එක. යහපත් වූ වීරය. එතකොට මගේ හිතේ අකුසලය ඉදිරියේ සමහර වෙලාවට හිත තද වෙලා හිර වෙලා නැහැ අනිවාර්යයෙන්ම මේක මෙහෙමමයි කියලා මෙහෙම කරනවා කියලා ඕන තරම් අපි ඒ අවස්ථාවල වීරය ගන්න ස්වභාවයක් තියෙනවා. එතකොට එහෙම වුණොත් හරියට නිකාර පහතට ගලා බහින ඔරුවක් වගේ පහසුවෙන්ම යනවා. එතකොට අපි හොඳටම දන්නවා කුසලය කියන්නේ අකුසලයන් මැඩපවත්වාගෙන උත්සාහයෙන් සකස් කරන්න ඕන එක. නිකම් පහතර ගලාගෙන යන එක නෙවෙයි. එතකොට වීරය නොයදුනොත් එහෙම කුසල් කරන්න හම්බෙන්නෙම නැහැ. වීරය නොයදුනොත් කුසල් කරන්න හම්බෙන්නෙම නැහැ. කෙලෙස් සහිත පුද්ගලයාට දන් දීම්, සිල් රැකීම ආදී මහා බරක් විදිහට තේරෙන එක දානයද සමහර අය ඉන්නවා දානයක් දෙනකොට හරි සන්තෝෂ වෙනවා. සමහර අපි අද ඉතින් භාවනා කරන්නත් බෑ දැන් කා කවුරු හරි අදගෙන ගිහිල්ලා කියන්ට උපන්සලකට යනකම් කොහොම හරි කැමැත්තෙන් ගියා දැන් ඔක්කොටම කියන පැයක් භාවනා කරන්න කියලා. හරිද? මරන්නා වාගේ එතකොට නේද? දැන් ඉතින් භාවනා කරන්න එපා. අප්පෝ එපා වෙනවා. නේද? ඔවා පස්සේ කරන්න පුළුවන්. ඔය ඔක්කොම එන්නේ වීරය වීරය නැතිකම හින්දා. එතකොට ඒවා හරියට නිකන් ඊළඟ සිත රකින්න එකත් එකයි. මහා බරක් බරක් විදිහටම දැනෙන්නේ. හිතට එක බරක් වගේ. නමුත් කුසලයේ වීරය තියෙන කෙනාට එහෙම නැහැ. එහෙම වෙන්නේ නැහැ. බරක් වගේ දැනෙන්නේ එකයි. කෙලෙස් සහිත පුද්ගලයාට එතකොට බරක් අරගෙන අපි එකත් කතා කරා අර උත්සෝලි ආදි වශයෙන් තියෙන අර්ථයකින් බරක් අරගෙන කන්දක් නැගෙන කෙනෙක් ඉන්නවා. ඒ කන්දර නැගෙන කෙනාට වීරයක් තිබ්බේ නැත්තම් නැග්ගන්න පුළුවන්කම නැහැ. අන්න ඒ වගේ මේක ඉස්සෙල්ලාම පෘථග්ජන හිතට මේ සිල් රකින්න එක, දන් දෙන එක, භාවනා කරන එක බරක් වගේ දැනුණාට අන්න ඒ දැනෙන බර ඔසවාගෙන ඒ බරත් එක්ක ඉදිරියට යන්න මේ වීරියෙදිම ඕන වෙනවා. ඒක මොකද වතුරේ පල්ලෙහාට ගලාගෙන යන එක පෘථග්ජන හිතක් නිකන් කෙලෙස් වලට ගලාගෙන යන එක වතුරේ පල්ලෙහාට ගලා යනවා ඉබේ වෙනවා ඒක තවත් පහසුවෙන් යනවා වීරිය දුනොත් එහෙම අකුසල පක්ෂේ. ඒතර කුසල පක්ෂේ වීරිය නොයදුනොත් එහෙම අර පෘථග්ජන හිතට හැම වෙලෙම දැනෙන්නේ කුසල පක්ෂේ බරක් වගේ. එහෙනම් භාවනා කරන එක බරක් වගේ, සීල් රකින්න එක බරක් වගේ, පිළිවෙත් රකින්න එක බරක් වගේ. අන්න ඒ බරක් වගේ දැනලා ආපස්සට ඇදෙන ගතිය අයින් කරන්න මේ වීරිය කියන එක අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඕනේ. අ ඒ වගේ කුසල් සිතට වීරයක් ලැබුණහම උත්සාහවන්ත වෙලා නොපසුබටව ක්‍රියාකරන රුකුලක් වෙනවා. වීරය බලවත් වෙන්න බලවත් වෙන්න බලවත් වෙන්න මොකද වෙන්නේ? වීරය බලවත් වෙන පමණට කුසල් සිතද අන්න සිත බලවත් වෙනවා. වීරය බලවත් වෙනකොට කුසල් සිතේ ප්‍රබලත්වය වැඩි වෙනවා. එතකොට බලවත් වූ වීරය අපි දන්නවා පාරමිතා කතාවේදීත් වීරය කතා කියලා තියෙනවා. ඒ පාරමිතා කතාවේදී වීරය කියලා කියන්නේ ඇත්තටම ඒ බලවත් වූ ඊටා බලවත් වූ වීරය. එතකොට සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා කියනවා, වීරය ඉද්ධිපාදය කියලා කියනවා, වීරින්දිය කියලා කියනවා, වීරය බලය කියලා කියනවා, වීරය සම්බොජ්ජංගය කියලා කියනවා, සම්මා වායාමය කියලා කියනවා. මේ ඔක්කොම යදාල තියෙන බලවත් වීරය ධර්ම ධර්මයේ තුල නව ආකාරයකින් වීරිය අර්ථ දක්වනවා ඔය මම කිව්වා වගේ සත සම්‍යක් ප්‍රධාන වීරිය ඉද්ධිපාදේ වීරේන්ද්‍රය වීරිය බලය වීරිය සම්බොජ්ජංගේ සම්මා වායාමය කියලා එතකොට ඊළඟට අපි සිත් වශයෙන් ගත්තොත් මනෝ මනෝද්වාරා වජ්ජන සහ හසිතුප්පාද කියන සිත් දෙකේ හැර අනෙකුත් අහේතුක සිත් 12ම මේ වීර චෛතසිකය යෙදෙන්නේ නැහැ. අහේතුක සිත් 12ම යෙදෙන්නේ නැහැ. මොනවද මනෝද්වාරා වජ්ජන සහ හසිතුප්පාද යන සිත් දෙක හැරෙන්න අනෙකුත් අහේතුක සිත් අනෙකුත් අහේතුක සිත්වල මේ වීර යෙදෙන්නේ නැහැ. එතකොට අනෙකුත් අහේතුක සිත් 16 නේද? අහේතුක සිත් ඔක්කොම 18යි 12යි නෙවෙයි 18න් අර මනෝද්වාරාවජන සහ අසුසුප්පාද කියන සිත් දෙක අරෙන්ද අනිත් 16 යෙදෙන්නේ නැහැ. මොකද ඒ සිත් 16 ප්‍රසාද වස්තුවක් අරමුණේ ගැටුණාම අපි දන්නවා අරමුණේ ප්‍රසාද වස්තුවක් ප්‍රසාද වස්තුවේහි යම් අරමුණක් ගැටුනහම උත්සාහයක් නැතුවම හට ගන්න හින්දා ඒ වගේ යෙදෙන්නේ නැහැ. ඉතින් මේ සියල්ලෙම වීරය යෙදෙනවා. මේ යෙදෙන වීරය අපි දැනගන්න ඕනේ. දැන් වීරය චෛතසිකය ගැන අපි කතා කරපුවාම මේක එහෙනම් හදා ගන්න ඕනේක මගේ මේ මේ උත්සාහයේ අරමුණ තමයි මෙච්චර මේ විස්තර මේ පිළිබඳව අපි කීමේහි තියෙන අරමුණ තමයි එහෙනම් මේ වීරය කියන එක යෙදෙන විදිහට මගේ මානසිකාවේ සකස් කරන්න ඕනේ. සකස් කරොත් යෙදෙන එක නවතින්නේ නැහැ. සකස් කරේ නැත්තම් යෙදෙන එක වෙන්නේ නැහැ. යෙදෙන එක නිබඳව වුණොත් මම බොහෝම වීරියෙන් වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. යෙදෙන එක යම් විදියකින් නොවුනොත් මම හැම වෙලෙම ඇලි මෑලි ගතියෙන් කුසලයේහි නේද කුසලයේහි අකර්මණ්‍ය වෙමින් කටයුතු කරනවා. හොඳයි එතකොට අපි තව දුරටත් බලමු මේ අභිධර්මානුකූලව අපි මේ තීන මිද්ද දෙක එහි අත් දැක්වීම පිළිබඳ අපි අපි ඔයිට කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඒ සාකච්ඡා කරලා තියෙන දේවල් නැවත මතක් කර ගැනීමක් කරගමු කොහොමද කියලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ සිතේ ඇති වෙන ගිලම් බව, දුබල බව, අප්‍රාණික බව, මලානික බව, හැකිලෙන ගතිය, උත්සාහවත් නොවන ස්වභාවය ප්‍රතිනය කියලා කියනවා. සිතේ ඇති වෙන අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා වගේම ඒ වගේම චෛතසිකයන්ගේ තියෙන ගිලම් බව, අලස බව, මැදි බව ඒකට කියනවා මිද්දේ කියලා. එතකොට විශේෂයෙන් අපි දැනගන්න ඕන දෙකක් තියක් තියෙන මේ තීන මිද්ද දෙක චිත්ත චෛතසිකයන්ගේ ඇති වෙන ස්වභාවයන්. හැබැයි මේ දෙක වෙන් වෙ දෙන්නේ නැහැ. තීන මිද්ද කියන දෙක වෙන් වෙන්නේ නැහැ. තීන මිද්ද කියන එක වෙන් කළ නොහැකි ධර්ම දෙකක්. සිතෙහි ඇකිලීමක් ඇති වෙනකොට ඒ කියන්නේ සිත පැත්තෙන් මේක ඇකිලීමක් ඇති වෙනකොට ඒක චෛතසිකයන්ගේද චෛතසිකයන්ගේ ඇකිලීමක් ඇති වෙනකොට ඒ කියන්නේ සිත පැත්තෙන් යම් හැකිලීමක් ඇති වෙනකොට ඒක චෛතසිකයන්ගෙත් වෙලාමයි තියෙන්නේ. හරිද? හරියට අර රෝගයක් හඳුනාම කය ලෙඩ වෙනවා වගේ කය දුබල වෙනවා වගේ මේ දෙක එක මේ දෙක එකටම සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් කුසලයේ තියෙන කුසල සමාධියක් තියෙනවා නම් ඒකාග්‍රතාවයක් තියෙනවා නම් යම් කුසලයක් ඇත්තට තියෙන බලවත්කමක් තියෙනවා මේ තීන මිද්දේ එකතු වෙලා එන්න ඒක වළක්වලා දානවා. ඒකයි අපි ඒකට කියන්නේ නීවරණයක් කියලා. ආවරණය කරලා දානවා. වළක්වලා දානවා. තීන මිද්දය නීවරණයක් වෙන්නේ අන්න ඒක හින්දා. ඊළඟට තීන මිද්ද දෙක ගත්තාම ඒ ඒවා සමාන ලක්ෂණ තියෙනවා. හරියට නිකන් අර දෙකේම තියෙන්නේ හකුලන ලක්ෂණ හින්දා තමයි අර අපි කිව්වේ මේ දෙකේ කෘත්‍ය වශයෙන් සමාන හින්දා අර කුකුල් පිහාට අකුලනවා වගේ සිතත් චෛතසික මේ කරන ක්‍රියාව කරන්න දෙන්නේ නැතුව ගින්නට අහුවෙස් කුකුල් ගහට වගේ ඇකිලිලා යන ස්වභාවයක් තියෙනවා කියලා. එතකොට මේ තීන මිද්ද හේතු කොටගෙන මේ ඇකිලීම සිද්ධ වෙනකොට අපේ ශරීරය අලස බව, බර බව අපිට හොඳට නිකන් නිකන් වැඩක් කරන්න බැරි අලස ගතියක් තියෙනවා, බර ගතියක් තියෙනවා. ඊළඟට හරියට නිකන් අසනීප වෙච්ච කෙනෙක් වගේ කර කියා ගන්න දෙයක් නැතුව උවමනාව තියෙනවා කරන්න. මම හොඳට තේරුම් ගන්න ඕන දේ තමයි ඔන්න ඕක තමයි හොඳට තේරෙන්නේ හුඟක් වෙලාවට. උවමනාව තියෙනවා. හැබැයි හුඟක් අය කතාවක් කියනව නේද? මට උවමනාව තිබ්බා කරගන්න බෑ. කරගන්න බෑ. හරියටම එලාම් එකට හැරිලා ඇඳට වෙලා වැටිලා ඉන්නවා. දැන් උවමනාව තියෙනවා මේ වෙලාව නැගිටින්න ඕන කියලා මේ ඇඟ ඇඟ ඇඟ බරයි අලසයි නිකම් මේ හිතේ ඇතිවන හැඟීමට මේ ඇඟ උස්සන්න බෑ. හරිද? ඉස්සෙන්නේ නෑ ශරීරය ඔසවා ගන්න තරම් අවශ්‍ය කරන ප්‍රබල හැඟීමක් එතන හටගන්නේ තීන විද්‍යට යට වෙලා තියෙද්දි. එතකොට මේක වීරයට සතුරු ධර්මයක් විද්‍යාවත් එහෙමයි. ඒක අපි සාකච්ඡා කරා ඊළඟට මේ තීන මිද්ද එක නැවත නැවත උපදිනකොට සිතෙන් ඒ නිද්‍රා ගතිය මේ ශරීරයේ තියෙන මැලි බව ඒවා පිළිබඳව අපි කතා කරා නිරෝග හරියට කයක් නිරෝගීව පවත්වා ගැනීම දුෂ්කර නම් වැඩක් කරන්න බෑ වගේම ඒ වගේ වෙලාවල් වල කිසිම වැඩකනදී හිස්ව සිටින අවස්ථාවක් තියෙනවා. ඒ මොකක් හරි එක ඉරියව්වකටලා හිස්ව ඉන්න ගතියක් තියෙනවා. නිකන් මොකුත් නැහැ. කරගන්න නැහැ. ඔය බලාගත්තත් ඒ බලාගෙන දැකලා තියෙනවා සමහර අය ඉන්නවා. නේද බලාගත්තත් ඒ බලාගෙන ඔය වැටිච්චත් ඒ වැටිලා ඔය ඉන්න ස්වභාවයක් තියෙනවා. හරියට නිකන් අපත්‍ය ආහාරයක් ගත්තා වගේ. ඉතින් මේ தත්වයන් යටතේ අපි බලන්න ඕනේ කොහොමද මේකෙන් දැන් ගැලවෙන්නේ කියලා මේ කතා කරපු දේවල් එක්ක මට තේරෙන්න ඕන දැන් මම වීරියට ප්‍රතිපක්ෂ වූ තීන මිද්දේ මගේ සිතේ ඉපදුනොත් ලෙඩක් හැදුනා වගේ ඒ හැඟීම හොඳටම ප්‍රබල කරගන්න ඕනේ ලෙඩක් හැදුනා වගේ කියලා හිතා ගන්න ඕනේ මොකද ලෙඩක් හැදුනහම බෙහෙතක් ගන්න ඕනේ අඩු වෙන්න නම් නේද? ඒ වගේ ලෙඩක් ලෙඩක් හැදුනහම බෙහෙතක් ගන්න ඕන වගේ අපි බලන්න ඕනේ හැම වෙලෙම ඒ තීන මිද්දේ ඇති වුණොත් එහෙනම් මොකද්ද කරන්නේ? ඒ තීන මිද්දේ ඇති කල්හි ඒ තීන මිද්දේ නැති වෙන්න මොනවද කරන්නේ කියලා අපි හැම වෙලෙම හැම වෙලෙම උත්සාහයක් ගන්න ඕනේ මේක නැති කරන්න මොකද්ද කරන්නේ කියලා. එහෙම නැති වුණොත් එහෙම අපිට මේකටම යට වෙලා තීන මිදේ ගැන එක තැනක සඳහන් කරලා තියෙනවා අපේ මේ සූත්‍ර පිටකයේ සඳහන් කරලා තියෙනවා හිරේ විලංගු වැටිච්ච කෙනෙක් වගේ කියලා. අනිත් අය එළියට ගිහිල්ලා දැන් හිරේ විලංගුවේ ඉන්න කෙනාට මුකුත් කරගන්න බෑ. ඇතුලේ හිර වෙලා ඉන්නේ. හැබැයි හිරේ විලංගුවේ වැඩලා නැති අය එළියට ගිහිල්ලා ගොඩ වැඩ කරගන්නවා. මෙයාට මේකෙන් ගැලවෙන්න බෑ. ඒක තමන්ගේම හිත හිර කූඩුවක läග්ගා වගේ. කියලා. සිත ඒකයි අකර්මන්නේ හිර වෙලා එක තැනකට කොටු වෙලා හිර වෙලා ඉන්නවා වගේ මේ ඉතින් ඒක හින්දා මේ අපි බලන්න ඕනේ මේ තියෙන ස්වභාවයෙන් හිත අතමුදවා ගන්න ඕනේ. ඉතින් මේකේ පළවෙනිම දේ තමයි හුඟක් වෙලාවට තීන මිද්දේට හේතු වෙන කාරණා අතර මම කීපයක් මතක් කරන්නම්. එකක් තමයි තීන මිද්දේට හේතු වෙන්නේ අතිභෝජනය. හරි. අතිභෝජනය තදින් හේතු වෙන එකන වැඩිපුර යම් යම් දේවල් භාවිත කිරීම විශේෂයෙන් ආහාරය ආදී වැඩිපුර සංගාක එහෙම වෙනකොට මේ කාලානුරූපව එයා නිකන් හැම වෙලෙම තීන මිද්දෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා ඊළඟට තමන්ගේ ඉරියාපත නිවැරදි ආකාරයට පවත්වන්න ඕනේ වැරදි ඉරියව් වල ඉන්නේ නැතුව කෙලින් වාඩි වෙනකොට කෙලින් ඉඳ ගන්න ස්වභාවය දැකලා තියෙනවද තියෙන විදිහට ගොඩාක් හේතුන දැන් පාඩම් කරන කෙනෙක් ඔළුවේ අත තියාගෙන පාඩම් කරන්න ගත්තොත් ළමයි පොතක් කියවනකොට සමහර අය පුටුවක ඉඳ ගන්නකොට ඉඳ ගන්න කොහොමද? හාන්සි පුටු ඉරියව්වේ නේද? ඊළඟට හැම වෙලේම සමහර අයට පොත් බලන්න ඇඳකට යන්න ඕනේ. නේද? එතකොට මේ ඉරියව්ව පැහැදිලිවම තීන මිද්දේ හේතු වෙන්න තීන මිද්දේ හැදෙන්න ඒද ඉරියව් පාත්වා ගැනීමේදී භාවනාවේදීත් එහෙම සමහර අයට හේතු නැතුව භාවනාව බෑ. නේද? නිකන් හේතු කරන්නේ ඔළුවත් හේතු කරනවා. මම කියනවා අඩුම ගානේ ඔළුව හේතු කරන එකවත් නවත්තන්න කියලා. හරි ඒ හේතුව දැම්මත් හේතු දාන්නේ හාන්සි කුටිය වගේ. දැන් හොඳට කොන්ද කෙලින් තියාගෙන හොඳට ඉඳ ගන්න ඕනේ. ඉඳගෙන ඔළුව කෙලින් කරගෙන ඉරියව්ව හරියට හදාගෙන තමයි මේ මේ වැඩ කටයුත්ත සිද්ධ කරන්න ඕනේ. ඒකද ඉරියාපත හරියට පවත්වන්න ඕනේ. භෝජනයේ මාත්‍රාන්‍යතාවය තියෙන්න ඕනේ. ඊළඟට අර ආලෝක සංඥා මනසිකාරය ඇති කර ගැනීම කියලා අපි කියනවා. ඒත් මොකද තීන මිද්‍යත් එක්ක අපි විශේෂයෙන් භාවනා කරන කෙනෙකුට එනකොට ඒ තීන මිද්ද ස්වභාවයක් S2 හොඳට ඇරලා හොඳට මේ ආලෝකය දිහා බලලා S2 පියාගත්තාම දැන් මේ අවට තියෙන ආලෝකය ස්වභාවය තමයි දැනෙනවා. අන්න ඒ ඒකම පවත් ගන්න ඕනේ. රාත්‍රියක නම් මේක කරන්නේ ආලෝකය ආලෝක සංඥාව මතකයෙන් ඇති කරගන්න. මනසින් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟට විශේෂයෙන්ම තීන මිද්ද තියෙන අයව නිබඳව ආපස්සට අදින දැන් බෑ කියන ඒ වගේ තීන මිද්ද සහිත පුද්ගලයන් පරිවර්ජනය කරන්න ඕනේ. පරිවර්ජනය කරන එක ටිකේ ටික බෑ සමහර කට්ටියන අපි දැන් අපි දැන් උනන්දුවෙන් මොකක් කරගන්න අප්පෝ බෑ අද නම් බෑ දැන් බෑ කියලා මේ අපිවත් ඇදගෙන බැරි නම් තනියම යන එකයි ඇත්තේ නෑ මේ කරන කෙනාටත් වැඩක් කරන කෙනාටත් කරන්න දෙන්නේ නැතුව කතාවට අල්ල ගන්න බලනවා නේද? තීන මිද්දේ තියන අයගේ ලොකු ලක්ෂණයක් නේද මේ? ක්‍රියාවට වැඩිය කතාව වැඩි හරියට වැඩි තියලා ආශ්‍රය කරන්න ගත්තම අපි කතාවට අහු වෙනවා. තීන මිද්දා තියන අයගේ හරි ලක්ෂණයක් තමයි මේ ඔක්කොම එකට අරන් කියන්නේ යාලා පරිවර්ජනය කරන්න ඕන කියන්නේ එකයි. තීන මිද්දේ තියන අයගේ ලොකු ලක්ෂණයක් තමයි වීර්යයට ප්‍රතිපක්ෂ. ලොකු ලක්ෂණයක් තමයි ඔන්න මම ඒවා හොඳට අල්ලගන්න වෙලාවකට. අපි මේ වැඩේ කරමු. එතකොට කියනවා ඒක නම් හොඳයි ඒ වුණාට ඕක කරොත් මෙන්න මෙතන මේ වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ආ එහෙමද? එහෙනම් ඒ ප්‍රශ්නේ නොවන විදිහට මේ විදිහට කරමු. එතකොට කියනවා ආ එතකොට මෙහෙම වෙන්න පුළුවන්. මම බලනවා දැන් දෙකම නැතුව තවත් ක්‍රමයක් කියනවා. ආහා හරි ඒ තුනම නෑ දැන් දෙකම නෑනේ. හරි. ඊළඟට අපි එහෙනම් මෙන්න මේ විදිහට කරමු කියලා දෙකම නැති වෙන මේ විදිහට කරන්න පුළුවන්. අන්තිමට බලනකොට තීන බලනකොට මේ අහුවෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මොකද්ද? තීන මිද්දේනේ තියෙන්නේ. තීන මිද්දේ තියෙන කෙනාව අල්ලගන්න තියෙන ලක්ෂණය තමයි එයා මොන පැත්තෙන් හරි අහවල් දෙයක් වෙයි අහවල් දෙයක් වෙයි අහවල් දෙයක් වෙයි කියලා කරන් යන වැඩේ නවත්ත ගන්න බලනවා. ඒක එයා හිතලා කරන එකක් නෙවෙයි. කපටිකමට නෙවෙයි. කපටිකම කියන්නේ වෙනම එකක් තීන මිද්දේ කියන්නේ වෙනම එකක්. තීන මිද්දේ තියෙන කෙනාගේ තියෙන අපිට ඒක හොයාගන්න පුළුවන්. එයා වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න අවශ්‍ය කරන හිත නැగిලා එන්නේ නෑ ඉතින් එයා ඒකට මොකක් හරි වෙන උපක්‍රමයක් එයාගේ පැත්තෙම කියනවා මේක මෙහෙම ඒක අස්සේ තියෙන්නේ හැබැයි මොකද තියෙන විදිහ සබ ඒක දැනගලා කතා කර කර ඉන්න කැමති හරි එතකොට ඒක බැරිකමක්මයි කතා කරන්නේ බැරිකමක්මයි කතා කරන්නේ පුළුවන්කමක් ගැන කියන්නෙම නැහැ. ඊළඟට එයාගේ අනිත් ලක්ෂණය තමයි එයා ඉඳගත්තුත් ඉඳගන්නෙම හරහට බර ඉරියව්වක. දැන් අපේ ශරීරය අපේ කෙලින් තියෙන ශරීරය මේක ඇදගතිය වැඩි. ඉඳගන්නකොට ඉඳගන්නෙම ඉතින් පෙරලිලා ඉන්න කැමති, අද වෙලා ඉන්න කැමති, හේත් වෙලා ඉන්න කැමති, කෙලින් ඉන්න කැමති නෑ. අනිත් එක හොඳට පේන තියෙන දෙයක්. ඒක ඔළුව හරි බරයි. බරගතිය කියලා මම කියවනේ. නේද? ඔළුව හරි බරයි. වැඩ කරන්න ගත්තොත් මොකද කරන්නේ? මුක්කු තියන්න ඕන. ඔළුවට මුක්කු තියෙන ගතිය තියෙනවා. ඉතින් මේ ඒව නම් අපිට හානි වෙන්නේ නෑ. නමුත් වීරිය තියෙන පුද්ගලයෙක් ගෙදරක ඉන්නවා නම් අනිත් අයට ඒ පුද්ගලයා නිකන් ඒ ඒ පුද්ගලයා දකින්නකොට ප්‍රසන්නද නැද්ද? නේද මේ මේ නිකන් අනිත් එක තීන මිද්දේ තියෙන අයගේ තින් ඒ තීන මිද්දේ හේතුවෙන් අර නිකන් ඉඳ ගියාම මොකද වෙන්නේ අපෝ වටේ පිටේ තියෙන ඔක්කොම එක තැනකට වෙලා ඉඳගෙන තින්නේ නිකම්ම ඉන්නේ අර හොයනවා ඉතින් හොයනවා කතා කරනවා ඒවා තමයි වැඩ ඉතින් ඒ කියන්නේ අසප්පාය කතාව හරියට තියෙනවා තීන මිද්දේ තියෙන අයගේ සප්පාය කතා නැහැ. හරිද? වීරයට අදාළ කතා එකක්වත් නැහැ. නිදිමත ගැන කතා තමයි තියෙන්නේ නේද? අනිත් නිින්ද අනිවාර්ය කොට හිතනවා. තීන විද්‍ය තියෙන නිදා ගන්න බැරි වුණානේ. හරි එහෙම කොහොමද? නිින්ද දැන් තීන විද්‍ය නැති කෙනා කතා කරන්නේ අහවල් වැඩේ කරන්න බැරි වුණානේ. නිින්ද නැතුව හරි. ඒ වැඩේ අනිවාර්ය කොට හිතන ගතියක් තියෙනවා. තීන විද්‍ය නැති කෙනාගේ වීරිය තියෙන කෙනා වැඩේ අනිවාර්ය කොට හිතනවා. මේ වැඩේ මොන දේ නැතත් ඉතිරි ටික පස්සේ කරගන්න පුළුවන්. මේ වැඩේ කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා කියලා. තීන විද්‍ය තියෙන කෙනා කියන්නේ අනිවාර්යයෙන්ම නිදා ගන්න වෙලාවේ නිදා ගන්න මේ මේ කොටස නිදා ගන්න ඕන අද නිදා ගන්න බැරි නෝනේ ඒකින්ද ඒකට හරියන්න දවල් හරි නිදා ගන්න ඕනේ කියලා කොහොම හරි ඒ නිින්ද ටික අල්ල ගන්නවා කොහොම හරි කරලා ඉතින් ඒකින්ද මේ තීන මිද්දේ නැති තියෙන අයව පරිවර්ජනය කිරීමත් ඊළඟ තීන මිද්දේ නැති අය ආශ්‍රය කරන්න ඕන අපි නිබඳව ආශ්‍රය කරන්න ඕනේ ළඟ හිටියත් ඇති පින්නවත් නේ තීන මිද්දේ නැති කෙනේ මොකද මම දන්න ස්වාමීන් වහන්සේ නමක් කියන උන්වහන්සේගෙන් ගිහිල්ලා අපේ පොඩි හාමුදුරුවෝ එක දවසක් අහනවා රෑ මේ කවදාකවත් නිදින වෙලාව හොයාගන්න බෑ. හැබැයි පාන්දර මම දැකලා තියෙන උන්වහන්සේ හැමදාම. කොයි වෙලාවටද නිදාගන්නේ කියලා උන්වහන්සේගෙන් අහපහම උන්වහන්සේ කියන්නේ වැඩ ඉවර වෙන වෙලාවටයි නිදාගන්න. හරිද? මේ මේ කරන්න අද දවසේ කරන්න ඕන වැඩ ටික ඉවර වෙන වෙලාවට තමයි නිදාගන්නේ. කොහොමද උත්තරේ? එතකොට හිතන්නේ මොකක්ද? ක්‍රියාව අනිවාර්ය කොට සිතා ඇත. නිന്ദා අනිවාර්ය කොට සිතා නැත. ක්‍රියාව අනිවාර්ය කොට හිත. එතකොට ඒ වගේ ස්වාමින් වහන්සේ නම අපේ පරිසරයේ ඉන්නකොට අපිට හරිය රජාවක් ඇති වෙනවා. ඒ මොකද මේ? අපි දැන් කලින් නිදාගෙන අපි දන්නවා අහම්බෙන් හරි දන්නවා අහවසයන් අපි නිදිනකොට අහවල් හාමුදුරුවෝ ඇහැරලා තමයි හිටියේ කියලා. හොඳටම දන්නවා සාමාන්‍ය නිදාගන්න මේ වගේ වෙලාවට කියලා. හැබැයි මොකද වෙන්නේ? මේ පරක් වෙලා නිදාගත්ත කෙනා බලනකොට උදේම අන්තර කලින් නැගිටලා ඉතින් ඒ අනිත් අයව පෙළඹෙන්නේ එයාගේ චරිතයෙන්. හරි? එයාගේ චරිතය, එයාගේ ක්‍රියාව තමයි අනිත් අයව පෙළඹීමකට පත් කරන්නේ. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ තීන මිද්දේ කියන්නේ මහා ආපස්සට අදින ධර්මතාවයක් අර වගේ කල්යාණ මිත්‍රයෝ ළඟ ඉන්නවා නම් අනිත් එක තමයි ඒ කල්යාණ මිත්‍රයෝ ළඟ ඉන්නවා නම් වීරිය තියන අය ළඟ ඉන්නවා නම් එයාලා හැම වෙලෙම අපිට නේද කම්මැලි වෙන්න දෙන්නේ නැතුව වැටි කරගෙන යන්න උදව් උපකාර කරනවා. ඒ අවශ්‍ය කරන කරුණු කාරණා කියලා දෙනවා. ඊළඟට මම දැන් විස්තර කරන්න යන්නේ නැහැ. අපි වීරිය වර්ධනය කරන්න අවශ්‍ය කරන ඒවා කියව. අපාය බය කියලා කියන්නේ ආයතින් හොන්දටම වීරිය වැඩෙන්න අවශ්‍ය කරන එකක්. එතකොට ඒ ඒ වගේ වීර්ය වැඩි වෙලා තීන මිද්දේ අඩු වෙන ප්‍රතිපත්ති වලට ආපුවාම අපිට හොඳට හොයාගන්න පුළුවන් අර කෙනෙක්ගේ කලින් තිබුණා නම් පිළිවෙත් පුරන්න තියෙන නොසතුටු බවක් ඊළඟට ශාරීරියේ අලසකමක් ආහාරයෙන් එන මතයක් ඒවා ඒ ඒ හැම එකක්ම අයින් වෙලා නිවැරදිතන්ට එනවා. ඉතින් මේ නිවැරදිතන්ට එන්න අපි කල යුතු ප්‍රධාන කාරණා අතර එකක් තමයි යෝනිසෝ මනසිකාරයේ නුවණින් මෙනෙහි කිරීම කියන එක. නුවණින් මෙනෙහි කිරීමෙන් අපිට අනිවාර්යෙන් පුළුවන්කම තියෙනවා මේ ඒ මොකද දැන් අපාය බය පච්චේකනතා එතකොට ඒ අපාය ගැන හරියට මෙනෙහි කරා නම් මම කලින් මතක් කරලා තියෙනවා අපේ ගෙදර තියෙන වහා භයානක දර්ශන වගේක් කියලා නේද බෙල්ල කඩලා බෙල්ල කඩලා ලේ බොන ඊළඟට ඔලුවට කට්ටකින් ඇනලා ලේ ටික උරා බොන. බෙල්ල බෙල්ල කඩලා අමුමමේ ගිල දාන. අල්ලලා බෙල්ල කඩලා අමුමමේ ගිල දාන. ඔලුවට කට්ටකින් ඇනලා ලේ බොන. හරි ඒ වගේ භයානක දර්ශන වර්ගයක් තියෙනවා. අපේ ගෙවල් වල තියෙනවා. හරිද? අපේ හුඟක් අයට ඒක පේන්නේ ඒවා පේන්නේ නැහැ. එහෙම කියනකොට අපි ඔක්කොම හිතන්නේ මේවා අනේද හාමුදුරුවෝ කියන මොකක් හරි දැන් අලුත් දෙයක් වෙන්න ඕන අමනුස්ස අමනුස්සයෝන්ගේ ලක්ෂණ වෙන්න ඕනේ නේද හුඟක් හරි මේවා පේන්නේ නැත්තේ ඒක ඇත්ත කතාව ඇත්ත අමනුස්සයන්ගේ ලක්ෂණ තමයි මිනිසුන්ගේ නෙවෙයි තියෙන්නේ අමනුස්සයන්ගේ එහෙනම් අපේ ගෙවල් වල තියෙනවා අමනුස්සය අමනුස්සයෝ එකිනෙකා කා කොටා ගන්න ඒවා නේද ඒ වගේම ලේ උරා ගුණේ වගේ තියෙන භයානක දේවල්. කැමතිද බලන්න? ඒව දකින්න කැමතිද? කට්ටියම කියනවා අම්මෝ බෑ වණ බලන්න බෑ අපිට බය වෙයි ගෙදර ඉන්නවත් හම්බෙන්නේ නැහැ. ඒව බලන්න අපිට ඕනේ නැහැ වහේ තිබ්බ දෙයක් කියලා. ආ නමුත් කිසිම යන්තර මන්තරේ මොකක්වත් ඕනේ මේ මේ මේවා අපිට ඕන නම් බලාගත්ත හැකි. නැති gedarak නෑ බොහොම කලාතුරකින් තමයි එහෙම නැති gedarak තියෙන්නේ. දැන් ඕවා කියලා තොইল අනම්මනම් කරන්න වෙන්නේ නැහැ. කොහෙ කොතනද ඕක වෙන්නේ? පණ පිටින් අල්ලගෙන බෙල්ල කඩලා දාලා නේද? අනා බිත්තිය දිහා බැලුවා නම් හරියට මේක බලා ගන්න පුළුවන් අපේ ගෙදර සිද්ධ වෙන මේ චුට්ට දැක්කනම් සංසාර බය උපදිනවා වීරිය උපදිනවා තියෙන විද්‍ය කොහෙන් ගියාද නැති වෙනවා. ඇයි? අර හුණා මොකද කරන්නේ? නේද? මොකෙක් හරි සතෙක් දකිනකම් හිමීම් බලන් ඉඳලා අමු අමුවේම බෙල්ලෙන් අල්ල ගන්නවද නැද්ද? බෙල්ලෙන් අල්ලගෙන කඩලා සමහර කැලේ බිමට වැටෙනවා නේද? අමු අමුවේම ගිල දානවා. ඊළඟට මකුලුවා නේද? මකුලුවා ගැන හිතනකොට හිතන්න ඕන අපිට අපේ ජීවිතයත් එක්ක සංසන්දනය කළා. මම යනවා කැලේ එක කියලා හිතන්න. ලොකු මහ භයානක සතෙක් අඬු ගොඩාක් තියෙන සතෙක් ඇවිල්ලා මාව අල්ලගෙන මොකක් හරි එකකින් එයාගේ ඇඟෙන්න එන ශ්‍රාවයකින් ඔතනවා මාව. අද ලොකු දඟලකින් වගේ මාව උතරම මම අත්පය දිගාරින් දඟලනවා දඟලනවා දඟලනවා බෑ ඊට පස්සේ මාව උතර දැන් මගේ අත් හිරවැට අත් හිර වෙලා කකුල් හිර වෙලා හිර වෙලා ඉද්දි මට දැනෙනවා ඔළුවෙන් කට්ටක් වගේ එකක් මගේ ඔළුවෙන් කට්ටක් වගේ එකක් අයිනවා නේද එන්න මට හොඳට දැනෙනවා මගේ ඇඟේ තියෙන ලේ ඇදෙනවා ඇතෙන්ට ඒ වැඩේ නේද අපි ගෙදර වෙන්නේ සතෙක් වුණාම මොකද කරන්නේ නේද ඔතලා ඔතලා ඔතලා ඔතලා ඔතලා යාව හිර කරලා නේද? හිර කරලා එයාගේ සම්පූර්ණ ශරීරයේ තියෙන විස ටික ඔක්කොම බොනවා අන්තිමට රොඩ විතර එළියට දානවා. ඉතින් මෙහෙම මේ සසර භයානකම එක කිය අපාය බය පච්ච වේකනතා නුවණින් මෙනෙහි කිරීම කියලා. මේ සසර භයානකකම අපිට දැනුනොත් තීන මිද්දේ කියන මේ අකුසලය කොහෙද යන්නේ කියලා නෑ ඒ වගේම වීරිය කියන කුසලය ඊටාම් ප්‍රබලව කුසල පක්ෂයේහි වර්ධනය වෙනවා. ඒකින්ද ඒකයි කිව්වේ නුවණින් මෙනෙහි කිරීම කියලා. ඉගෙනගත්ත දේවල් අනුව අපි අභිධර්මානුකූලව ඒ වගේම සූත්‍රාන්තයට අනුව අපි මේ දේවල් ගොඩක් සාකච්ඡා කරා. මේක ප්‍රායෝගිකව කරන්න කියලා මම මේ සතිය පුරාවට කිව්වා. ඉතින් අභිධර්මානුකූලවත් අපි ඒක දැනගත්තේ. ඒකට ප්‍රායෝගිකව සිද්ධ කරන්න කියන එකේදීත් අපි දැනගත යුතු කාරණාවක් තියෙනවා මේ පෙරදෙනකොට දැන් තීන මිද්දේට යට වෙලා පෙරදුනා කියන්නකෝ. වීරිය අඩු වෙලා පෙරදුනාම ආව පෙරදිලා දැන් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. එන්නේ පෙරදිලා තීන මිද්දේ අඩු වෙලා යම් දුරකට තමන්ගේ සිත කර්මන්නේ වෙච්ච වෙලාවට කර්මන්නේ වෙච්ච වෙලාවට දැන් වැඩේ කරන්න ඕනේ කියලා හිතච්ච වෙලාවට හරියට හරියටම කරන්න ඕනේ කියලා හිතච්ච වෙලාවට ඇති වෙන තත්ත්වයක් තියෙනවා අපේ සිතේ අන්න අන්න ඒ ඇති වෙන කැමැත්ත ඒ ඇති වෙන වීරය රැකගන්න කටයුතු කරන්න ඕනේ. එහෙනම් අපි හැම වෙලේම බලන්න ඕනේ දැන් මට හරි ගියා. හරියට කොයි වගේද? අසනීපයක් ඇති වෙච්ච කෙනෙක් ඒ ඇති වෙච්ච අසනීපයෙන් හොඳ වුණාට පස්සේ නැවත වාරයක් එවැනි අසනීප ඇති වෙන තැනකටවත් යන්න කැමතිද? නෑ නේද? ඉන්ජෙක්ෂන් ගහගෙන හරි ආයේ අසනීප ඇති වෙන්නේ නැති වෙන්න බලක්ව ගන්නවා. ඒ වගේ තීන මිද්දේට යට වුණා නම් කොයි හරි වෙලාවකදී තීන මිද්දේට යට වුණා නම් අන්න එතනදී නැවත නැවත බල බල බල බල මොකද කරන්න ඕනේ ආය එවැනි අවස්ථාවක් ආපුවාම යට වෙන්න දෙන්නේ නැති වෙන්න මං කටයුතු කරගන්න ඕනේ කියලා වීරය වීරය පක්ෂය හොඳට වැඩි වෙන්න නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර වර්ධනය කරන්න ඕනේ එතකොට එහෙම වර්ධනය කරාට පස්සේ අදාළ තැනේදී උපදින්නේ නැහැ හරිද මේක බොහොම සරලව අපි තේරුම් ගන්නවා අදාළ තැනේදී තීන වේදී උපදින්නේ නැහැ කියලා. මේක හරියම සරලව තේරුම් ගන්නද අපේ හිතේ ස්වභාවය භාවනාවක් කරන්න ගිහිල්ලා ඉඳගෙන පැය භාගයක් පැයකට ආසන්න කාලයක් එතන ඉන්නකොට ඔන්න නිදි කිරා වැටෙනවා කියලා කියනකොට එතකොට කට්ටිය කියනවා මට මේක මේ කරන්න බැරි දෙයක් කියලා. හරිද? හැබැයි පැය භාගයක් පැයක් විතර රූපවාහිනිය දිහා බලාගෙන එක දිගට ඉන්න පුළුවන්. හරිද? ආ එතකොට දැන් කිය රූපවාහිනිය විවිධ අරමුණු වෙන්නේ කියලා. හරිද? මම තව දෙයක් කියන්නම්. මේ මේ මේ සිද්ධිය වෙනස් වුණාට පස්සේ නිදිමත යන හැටි ගැන මම කියන්නේ. රූපවාහිනිය දිහා බණක් අහගෙන ඉන්නවා. බණක් අහගෙන හෝ වෙන දේශනාවක් ශාස්ත්‍රීය කරුණුත් කියන වැඩසටහනක් රූපවාහිනිය තුල අහගෙන ඉන්නකොට අන්න ඒ ඒ වෙලාවේ නිදිමත එනවා. හරි. ඒ වගේම තමන් ගොඩාක් කැමති එකක් කැමති ගොඩාක් කැමැත්තක් තියෙන ගොඩාක් රුචිකත්වයක් තියෙන වැඩසටහනක් ඒ වෙලාවේ ආවොත් හරි නිදිමත කොහෙන් ගියාද නැති වෙනවා. එහෙනම් අර බලන්න එතන තියෙන කැමැත්ත සහ අකමැත්ත. බා දැන් භාවනාව ගත්තත් භාවනා රමතාවය කියලා කියනවා අපි. අන්න ඒ කැමැත්ත හෝ ඒකට තියෙන රුචිකත්වය වර්ධනය වෙනකොට තීන මිද්ද වීරිය එතකොට වීරිය වැඩි වෙනවා ඒකට නේද? ඒ වීරිය වැඩි වෙනකොට මොකද වෙන්නේ? තීන මිද්ද අඩු වෙලා යනවා. ඒකයි කියන්නේ කැමැත්ත ඒ වගේම වීරය තමයි යම් සිද්ධියක් සිද්ධ කරන්න අවශ්‍ය කරන පාදක වෙන දේවල්. ඡන්ද, චිත්ත, විරිය විමර්ශා කියන්නේ. එතකොට ඔය ඡන්දචිත්ත විරිය විමර්ශා කියන කාරණා හතරම අපිට යම් කිසි ආකාරයක සිද්ධියක් සිද්ධ වෙන්න බාධා කරන දේවල් වලට බාධා කරනවා. හරිද? නීවරණයන් වලට එහෙම හොඳට බාධා කරන මේ ඉද්ධිපාද කියලා අපි කිව්වේ. ඉද්ධිපාද වලට අදාළ දේවල් අපි බලලා හදලා වර්ධනය කරන විශේෂයෙන් යම් දෙයක් ගැන අපිට ලේසිම විදිහක් තමයි විශේෂයෙන්ම යමක් පිළිබඳව ලොකු කැමැත්තක් ඇති කරගන්න අපිට පහසුවෙන්ම ඒකේ ඒකේ යෙදුනොත් නැත්නම් ඒ සිද්ධිය සිද්ධ වුණොත් ඇති වෙන ලාභයන් සහ ඒ සිද්ධිය සිද්ධ වුණේ නැත්නම් ඒ සිද්ධිය සිද්ධ කරගන්න බැරි වුණොත් ඇති වෙන පාඩු හොඳට මෙනෙහි කරන්න ඕන. ඒ ඒකේ යෝනිසෝ මනසිකාරය කරන එක නැවත නැවත නැවත නැවත නැවත නැවත මේ සිද්ධිය ක්‍රියාත්මක වුණොත් ලැබෙන ලාභයන් සහ මේ සිද්ධිය ක්‍රියාත්මක කරගන්න බැරි වුණොත් ඇති වෙන පාඩු ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනකොට අපිට වීරිය කියන එක හොඳටම වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින් දා අපි මේ සිත નિවැරදිව පවත්වා ගැනීම ඊටාම වටිනවා. ඒකටයි අපි ඉගෙන ගත්තේ අභිධර්මය. අභිධර්මය ඉගෙන ගත්තේ යම් ප්‍රමාණයකට හෝ මේ වගේ අවස්ථාවලදී ඒක අභිධර්මානුකූලව කොහොමද තියෙන්නේ කියලා අර්ථ දක්වාගෙන තමන්ගේ සිත නිවැරදිව යම් වැඩක යොදවන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගන්න තමයි අපි මේ දේවල් ඉගෙන ගන්න. ඉතින් මේ මේවා ආකාරයට අපි අභිධර්මානුකූලව කොහොමද යම් යම් කරුණු ගැන අපි අධ්‍යයනය කරන්න ඕන කියන එක පිළිබඳව හැමෝම අවධානයෙන් ඉඳලා ඒ පිළිබඳව කටයුතු කරන්න ඕන අපි බොහෝ සතිවලදී මේ වගේ ඒ සතියට අදාළ මාතෘකාව මාතෘකාවට ඒ සතියට අදාළව අපි අපි බලාපොරොත්තු වෙච්ච දේට අභිධර්මයෙන් යම් කිසි කොටසක් අවශ්‍ය නම් ඒ කොටස සාකච්ඡා කරනවා අර ක්‍රමානුකූලව යන වැඩපිළිවෙල තියෙන අතරවාරයේදීම හොඳයි මම හිතනවා අපි යම් දෙයක් අපේ ජීවිතයට එකතු කරගන්න ඇති කියලා ඉතින් නිවසේ ඉඳලා මේ ධර්මය එකතු එකතු පාදා කරගන්න Tamanට පිට උනේ දායක උනේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මය ශ්‍රවණය කරපු මාත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරපු මේ පින්වන්ත පිරිස නිසාවේ එයාගේ දායකත්වයෙන්. ඉතින් එයා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු හැම දිනෙකම අද අපිට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය ලං කර දෙන්නට අපිට උදව් උපකාර කරපු මේ පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති